කරන ක්‍රියාවන් කියලා උඩ වෙලා ඉනවා. මේ උඩපුකම් කියන ඒවා හින්දා කිසිම විදියකින් කෙනෙක් නැමෙන්නේ නැහැ. නැමෙන්නේ නැතුව ඒ උඩමුකම උඩ තමයි ඇවිදින්නේ. කතා කරන්නේ, හිනහ වෙන්නේ, ගමන් බිමන් යන්නේ. බලන්න ඕනේ නේද? මේ කියන දුක්ඛන්දරාව කිසිම කෙනෙකුට තේරුම් ගන්න බෑ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේ මොකුත් තේරුම් ගන්න බෑ. මේකට හොඳ කතා ප්‍රයුක්තයක් මම දන්න කෙනෙක් මට කිව්වා. ඒ තමයි මව් කෙනෙක් විදිහට දරුවෙක් ප්‍රසූත කරන්න ගිය අවස්ථාවක් ගැන බොහොම ලස්සන උදාහරණයක් කිව්වා. මේක මට මෙතන කියන්න පුළුවන් එකක්. ඒ තමයි එක්තරා මව්තුමියක් බොහෝම උඩඟුවෙන් සිංහලකමත් අමතක කරලා දාලා බොහෝම ප්‍රබල වචන කතා කර කර අමුතු අමුතු විදිහට හැසිරි හැසිරි මහා ආඩම්බරයෙන් දැන් මේ මම දන්න වෛද්‍ය ස්වාමීන් තැනට දරුවා ලැබෙන්න ආවා. හැබැයි මේ හිතපු අමුතුම විදිහට දැන් නෝ මහත්තයට කතා කරන්නේ අමුතු විදිහට පාතිහක් බලන්නෙත් නෑ ඉන්නෙත් අමුතු විදිහට ඔක්කොම අමුතු විදිහට. හැබැයි මට hina වෙවි කිව්වා මේ මිත්‍රයෝ පිරිස හැබැයි හාමුදුරුවනේ ප්‍රසූත වේදනාව දැනෙලා අමාරු වැඩි වුණාට පස්සේ අර තිබ්බ වචන කොහෙවත් ගියාද දන්නේ බුදු අම්මෝ කියලා හොද්දට සිංහලෙන් කෑ ගැහුවා. ඒකින්ද ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදී දැනෙනකොට නේද? උඩමුකම් වතුරේ. ඒකින්ද අපි හොඳට කල්පනා කරන්න ඕන මේවා එකක්වත් බැඳගෙන වැඩක් නැහැ. මරණයත් එක්ක කොහොම ඉවරයි. ඔක්කොම වැළලෙන්නේ එකම පොළොවේ. මේ තැන්වලදී පින්නත් මේ ලෝකේ පහළ වෙච්ච මහා මහා පුරුෂයෝ විදිහට සඳහන් කරන්න පුළුවන්. උතුම්ම උතුම් අයගේ ගති ලක්ෂණ කොහොමද කියලා අපි විමසලා බලන්න ඕනේ. සරියුත් මහ රහතන් වහන්සේ ගැන කොයි තරම්නම් මේ ශාසනය ලියවිලා තියෙනවා. ඒ ලියවිලා තියෙන එක තැනක සඳහන් කරලා තියෙනවා සරියුත් මහ රහතන් වහන්සේගේ හිත ගැන. සාරිපුත් සුගාමේදී සඳහන් කරලා තියෙනවා පින්වත්නි එක තැනක සරියුත් මහ රහතන් වහන්සේ ජීවත් වුණේ ස්පැඩෝල් කුලයක පිරිමි දරුවෙක්ගේ හිතක් වගේ හිතක් තියාගෙන කියලා. සාමාන්‍ය ජීවිතයේ ඒ කාලේ ඉන්දියාවේ සැඩල් කුලය කියන්නේ මොකක්ද? පහත්ම වශයෙන් සම්මතයේ තිබ්බ කුලය. සැඩල් කුලයේ ඉපදිච්ච කෙනෙකුට ජීවත් වෙන්න වෙන්නේ කොහොමද? ඊට ඉහළින් කියන හැම කුලයකම ඉන්න අය කියන කියන විදිහට නැගින්න කිව්වොත් නැගින්න වෙනවා. ඉඳගන්න කිව්වොත් ඉඳගන්න වෙනවා. අතට යන්න කිව්වොත් අතට යන්න වෙනවා නේද? ඔතනින් බහින පල්ලෙහාට කිව්වොත් බහින්න වෙනවා. මෙතන ඉඳපා කිව්වොත් යන්න වෙනවා. මගේ බෑහැට පේන්න ඉඳපා කිව්වොත් යන්න වෙනවා. අන්න ඒ වගේ හිතක් තියාගෙන අනිත් අය ඉදිරියේ සරියුත් මහරහතන් වහන්සේ ජීවත් වුණාය කියලා කියනවා නම් මං කවුද? මම කවුද? අන්න එහෙම හිතන්න ඕනේ. උසස් මිනිසුන්ගේ චර්යාවෙහි පළබර ගහ හැමදාම පල්ලෙහාටම වැටෙනවා වගේ පළබර ගහ හැමදාම පල්ලෙහාටම වැටෙනවා වගේ අපි අපේ දක්ෂතාවයන් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ හැකියාවන් වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්න ඕන? පහළටම නැමෙන්න ඕන. පහළටම නැමෙන්න ඕන. එයාටයි නිවන් දකින්න පුළුවන්. අන්න ඒ ගුණය, ඒ නිහතමානී අනතිමානී කියලා කියන සඳහන් කරන ගුණය අපි ළඟ කොයිතරම් දුරට වර්ධනය වෙලා තියෙනවද? කොයිතරම් දුරට වර්ධනය වෙලා තියෙනවද කියලා තමා විශාල විමසීමක් වෙන්න ඕනේ. එවැනි විශාල විමසීමක් ඇති කරගෙන තමන්ගේ ජීවිතේට මේ ගුණ එකතු කරගන්න. පල්ලහාට රැකෙච්ච පාපිස්සක් වගේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පාපිස්සෙන් හැමෝම කකුල් පිනනවා. ඒ පාපිස්ස සබ්දයක් නැහැ. මේ මහ පොළොව වගේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ මහ පොළොවේහි යම් යම් තැන්වල අසුචිය දානවා. යම් යම් තැන්වල පුද පූජා කරනවා. හැබැයි නිසලයි. අන්න ඒ වගේ අපි හැම වෙලේම මොන දේ ලැබුණත් මොන දේ නොලැබුණත් ලැබෙන දේ නොලැබෙන දේ ගැන තකන්නේ නැතුව පුළුවන්කම තියෙන උන අපේ නිහතමානී ගුණ ආරක්ෂා කරගෙන පල්ලෙහාට වැටලා ජීවත් වෙන තරමට Tamanට ජීවත් වෙන්න හරි පහසුයි. බොහෝ අය වචනෙත් එක්කයි මේ ගොඩාක් හැප්පිලි තියෙන්නේ. ගොඩාක් හැප්පිලි තියෙන වචනෙත් එක්ක. බලන්න Taman සුට්ටක් නැමුණා නම් කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. නැමෙන්නේ නැතුව දඟලන අයට හරියට කල්පනා කරන්න දේවල් තියෙනවා මට මේ වචනේ කිව්වා අහවලාම එහෙම කිව්වා මගේ පැත්තට ගැලපෙන්නේ නැහැ ආවනාවන් දරින්න ගලාගෙන යන දරින්න අර වෙන්නේ වචන මෙතන නැවතුනේ නැතුව පිටිපස්සට ගියොත් ඉතින් කියන්නේ මුලින් ගියා වගේ අපේ වැඩේ මොකක්ද කියන්නේ මෙතන තියෙන පෙනහෙරයක් අර වෙන්නේ වචනේ පස්සට යන්න දෙන්නේ නැහැ තමල්ලම පිටිනවා පිටින්නේ මානෙ හින්දා මට නොගැලපෙන දේ කිව්වා මගේ තාත්තට නොගැලපෙන දේ කිව්වා. මගේ සීයට නොගැලපෙන දේ කිව්වා. මගේ ජාතියට නොගැලපෙන දේ කිව්වා. මගේ පාසලට නොගැලපෙන දේ කිව්වා. මගේ ගෝත්‍රයට නොගැලපෙන දේ කිව්වා. කරා. ඒ ඔක්කොම ගලාගෙන යන්නේ නැහැ. ඉතින් මෙතනම ඔක්කොම හිර වෙනවා. ඒ හිර වෙන ස්වභාවය හින්දා ඒක ඔක්කොම උස්සගෙනමයි ඉඳ වෙන්නේ. ඒවා උස්සගෙන ඔය ආඩම්බරයි කියලා කියන. නිහතමානීකමක් නැති අය හරි දේවල් උස්සගෙන ජීවත් වෙන්නේ. ඉතින් එන්නේ ඒකෙන් නිදහසක් නැතුව බලන්න ඒ ආඩම්බරකම් හින්දා මොකද වෙන්නේ පිටත් මේ ඒ අත්තන්ට කවදාකවත් පුළුවන්කමක් නැහැ මෛත්‍රිය වඩන්න. මෛත්‍රිය වැඩින්නේ නැහැ හරියට පහයි. ඇයි අරවට හැම වෙලේම පහර වදිනවනේ? නේද? හැම වෙලේම පහර වදිනවම තරහ සතුරය තියෙනවා හරියට. ඉතින් ඒකෙන්ද බලන්න නිහතමානී කෙනෙක් දැක්කහම ගොඩාක් නිහතමානී හරියට සංසුන්ව ජීවත් වෙන කෙනෙක්ව දැක්කහම අපිට හම්බුණා මොකද හිතෙන්නේ? අපේ යම් ආඩම්බරයක් තියෙනවා මොකද වෙන්නේ? ඒකත් අරිනවා. අනේ තොත්තර හොඳද කියලා හිතෙනවා. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මාන පවා අඩු වෙනවා. කාරී කාමර ගැන කියනකොට හරි හැඟීමක් ඇති වෙනවා. ඉතින් එවැනි කෙනෙක් බවට පත් වෙන්න අපිට බැයි. පුළුවන්. මේ නිහතමානී ගුණය තමන් උස්සලා කියන්නේ කොහෙද? ධ්‍යාන බලයක එහෙනම් ඒ ඒකාග්‍රතාවය ඒකත්වය කුසලයේහි නගාසිත වීමක් Tamange හිතේ ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් ආධාර තියෙනවා මෛත්‍රිය පැත්තෙන් හෝ වෙනත් පැත්තකින් හෝ ඒ අය ඉතාම හිතමානී අය බවට පත් වෙන්න ඕනේ Tamange නිහතමානී ගුණය වර්ධනය කරගන්නේ නැතුව කවදාවත් මේ ජීවිතේ නිවන් දකින්නෙම නැහැ. කවදාකවත් ජාති ජරාදී දුක් විඳ විඳ ඉඳ දුක් විඳ විඳම ඉඳ වෙනවා. ඉතින් ඉබ්බගේ පිටේ තියෙන කටුව වගේ බරයි. ඉතින් නිසා යන්නේ. නේද? හරි බරයි ඉතින් නිසා යන්නේ. ඒ වගේ ආඩම්බර කරන පටව ගත්ත අයට හරි බරයි. නිදහසක් නැහැ. නිහතමානී නැති ඉතින් ඒකත් ඉස්සගෙනම හැම තැනම යන්න වෙනවා. ඉතින් බලන්න මේ වෙලාවෙම මගේ ජීවිතේට මේවා එකතු වෙලාද නැද්ද කියලා අනුන් ගැන බලන්න නේද නෑ තමන් ගැන තමන් ගැන හොඳින් ඉවස බලන්න අනුන් ගැන බලන්න කොහොම අදහසකින්ද පුළුවන් නම් මම නිවැරදි කරනවා කියලා හැබැයි අනුන්ව නිවැරදි කරන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද තමන් නිවැරදි වෙන්නේ. GestureDetector තමන් නිහතමානීව තව කෙනෙකුට අත් දෙකක් ඕන කියනවනේ අප්පුඩියක් තමයි. නේද? එක්කෙනෙක් නිහතමානී නම් අනිත් එක්කෙනාට හැක්කෙන්න බෑ. ඉතින් ඔක්කොම ඉවරයි එතන. ඒකද නිහතමානී අයත් අනිත් අයත් එක්ක හැක්කෙන්න දෙන්නේ නෑ. අනිත් අයට හැක්කෙන්න දෙයක් නෑ. ඒකෙන්ද මේවා මහා උතුම් ගැටුණ. ජීවිතයට උතුම්ම උතුම් ගැටුණ එකතු කරගත්තොත් ඒ ජීවිතය උතුම් වෙනවා. ඒ උතුම් ජීවිත දුර්ලභයි. එවැනි දුර්ලභ ජීවිතයක් එක දවසක් ගත කරන්න තියනවනම් අවුරුදු 1000ක් ජීවත් වෙනවට වැඩිය හොඳයි කියලා ධර්මයෙන් සඳහන් වෙනවා. ඉතින් ඒකින්ද අපි මේ ජීවිතේ එක දවසක් හරි විහතුමාගේ නැමිලා කටයුතු කරන්න පුළුවන්කම අපේ ජීවිතේ ඇති කරගත්තොත් ඒ දවස පවා වටිනවා. ඊළඟ දුවේ සක්කෝ දුච සූදුච සුවච සුවතෝ දස්ස මුදු අනතිමානේ සා සන්තුෂ්කෝච ඒක නම් ගොඩාක් කියනවා නේද? ඔය නිහතමානී බව කියන එක සඳහන් කරන්නදී පොඩි දෙයක් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ධර්මපදයේ ඒක ධාතාවක සඳහන් වෙනවා පිටත් මේ සාමාන්‍ය ආඩම්බරකම් තියෙන අය වඳුර වෙලා උපදිනවා. ගොඩා ආඩම්බරකම් තියෙන අය බල්ලෝට උපදිනවා කියලා. හරිද? ඒ එතකොට කොහොම හිනා වෙන්න බෑ බල්ලෙක් කියලා හිතනවා. කොහොම හිනා වෙන්නේ? නෑ. කටින් නෙවෙයි ඒක හිනා වෙනකොට වලිගෙන් හිනා වෙන්නේ වලිගෙන් හිනා වෙනද වලිගෙන් හිනා වෙන ශරීර හම්බනවා නේද ඒ මොකද්ද ගොඩාක් හදවතම ජීවත් වෙන අය පාරටම වැටිලා දකුණු දගෙන හැමෝටම වලිගෙන් ඉතින් යනවා නේද තමයි ප්‍රතිඵලය තමයි දකුණු දගෙන ඔක්කොම ඔළුව පාත්තර කර වලිගෙන් ඉතින් පස්සෙන් යනවා කවුරුවත් කරන්නේ නේද කවුරුවත් ගණන් ගන්නෑ ඉතින් එළවෙනවා. ඉතින් පැත්තකට වෙලා ඉන්නවා. අන්න ඒ වගේ තත්ත්වයකට තමන්ගේ සංසාර ජීවිතේ තේන්න තියෙන විපාකයක් ඒක. බල්ලා කියන කෙනාට ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා, මනසකුත් තියෙනවා. පොඩියට හරි. ඉතින් මේ වගේමයි. අපි වගේමයි. ඉතින් පොඩි දෙයක් වෙන්න තියෙන එතනපත් වෙන්න. දැන් හරි පරිස්සම් වෙන්න ඕනේ. මේවා මේ ಗುಣ වර්ධනය නොකරගෙන ජීවත් වුණොත් සිද්ධ වෙනදී ඇත්ත පසක් වෙච්ච ගමන් පින්වත් මේ නුවණ තියෙන ඇත්තෝ මහා වේගයෙන් තමයි ජීවිත වෙනස් කරගන්න. ඔක්කොම ඇදලා පැත්තකට දානවා. බරක් බිමින් තිබ්බ වගේ ඔක්කොම බිමින් තියන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්නවා. ඒකින්ද නැවත නැවත නැවත නැවත මම මතක් කරනවා මේ ජීවිතේට මේ වැඩ කරගන්නම ඕනේ කියලා. නැත්තම් අපි අවශ්‍ය කරන ප්‍රතිඵලයට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ කාරණාව කිව්වා සන්තුෂ්ඨ කෝච බලන්න මම එක උදාහරණයකින් මේ පිළිබඳ මතක් කරලා දෙන්නම්. වතුර වීදුරුවක් තියෙනවා කියලා හිතන්න භාගයක් පිරිච්ච. භාගයක් පිරිච්ච වතුර වීදුරුව දිහා සමහර අය බලන්නේ බලලා කතා කරන්නේ මෙහෙමයි. මේ වීදුරුව භාගයක් අඩුනේ. මේක භාගයක් අඩු වතුර වීදුරුවක් කියලා කියනවා. සමහර අය මේ වතුර වීදුරුව දිහා බලලා කියන්නේ මේක භාගයක් පිරිච්ච වතුර වීදුරුවක් කියලා. දෙක එකම වීදුරුව දෙකෙන් දෙන්නෙකුට පේන්නේ දෙවි විදිහකට. එකම වතුර වීදුරුව එක්කෙනෙකුට පේන්නේ මේක මේ මේකේ භාගයක් පිරිච්ච එකක් කියලා. අනිත් අනිත් එක්කනට පේන්නේ මේකේ භාගයක් අඩු එකක් කියලා. කවුද සන්තෝෂෙන් ඉන්නේ? භාගයක් පිරුමේක දැනෙන කට්ටිය සන්තෝෂෙන් ඉන්නවා. අඩු භාගය දැනෙන කට්ටිය දුකෙන් ඉන්නවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. හොඳාව භාර්යාවන් මාත් එක්ක කතා කරනවා තියෙන්නෙම ස්වාමියාගේ අනුපාත. බොහෝ ස්වාමීන් කතා කරෝ තියෙන්නෙම භාර්යාවගේ අනුපාත. ඒ මොකද? පේන්නෙම අද විශේෂයෙන් ළඟම ඉන්න අයගේ වැඩියෙන්ම පේන්නේ අඩු. හැබැයි ඈතින් ඉන්න අයගේ හුඟක් වෙලාවට හොඳ පේනවා. ඒකින්ද ඈතින් ඉන්න අයගේ හොඳ බලලා ළඟම ඉන්න කෙනාව පුළුවන් තරම් ගරහන ගතියක් නේද? ඉතින් ඔය අඩුපාඩු දැක දැක ඉන්නවට වැඩිය හොඳ නැද්ද? කියන හොඳ ටික දැකලා අනේ මට මෙහෙම ඒවා ලැබිලා තියෙනවනේ. මෙහෙම ඒවා ලැබිලා තියෙන මේ ලැබිලා තියෙන ටික හොඳටම ඇත. කෙනෙක්ට පින්වත්නි සංසාර ජීවිතය පිළිබඳ සිහිය ඇති වෙනවා. සතර ජීවිතයේ තියෙන කුරුමිනියගේ, ලේයගේ, හුණගේ, කරකොට්ටගේ, බල්ලාගේ, බලලාගේ, හරකගේ, පෙරේතයාගේ, භූතයාගේ, මලයක්ෂයාගේ නිර්කතාදී තුල තියෙනා වූ දුක්ඛිත ස්වභාවය ඒකත් වැටිලා තියෙන අපහසුව ඒකත් ගැලවෙන්න බැරුව විදින දුක්ගොඩ හරියට යම් කිසි කෙනෙක් නුවණින් තේරුම් ගත්තා නම් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය ගැන පුදුම සන්තෝෂයකට පත් වෙනවා. සංසාර බය තේරිච්ච කෙනාට පින්නත් මේ ලැබිලා තියෙන දේ ගැන දුක් වෙන්න දෙයක් නැහැ. ඒකින්ද මම පෞකාරියක් මම පෞකාරේ මං කාලකන්ණියේ මං කාලකන් කාලකන්ණියේ කියලා කවදාකවත් කිය කියලා අතලෙන්න දෙයක් නැහැ. මේ සාමාන්‍ය පුතග්ජන හිතවල තියෙන ස්වභාවය තමයි හැම වෙලේම අනිත්‍යය ගැන බලනවා. අනිත්‍යයේ අඩුපාඩු දකින අය ගැන මම කියනවා මෙච්චිතක් ඇති වෙයිද අඩුපාඩුම පේන අය තරහ යනවද නැද්ද එහෙනම් ඔන්න හදාගන්න ඕන තැනක් තියෙනවා අඩුපාඩු පේන අය හරියට තරහනවා නේ හරියට තරහ යනවා අඩුපාඩු නැතුව ලැබිලා තියෙන වැඩි ලාභ පේන අය හැම වෙලේම සතුටුයි සමහර අය ගෙදර මම අහන වෙන මෙහෙම. ගෙදරකුත් නැහැ හරියට වාහනයකුත් නැහැ මොකක්වත් හරියට නැහැ. ඔය සාමාන්‍ය විදිහට කාලා ඇඳලා ඉන්න තියෙනවා. මෙන්න ඒ සන්තෝෂයෙන් ඉන්න. හැමදේම තියෙන සමහර දුකෙන් ඉන්නවා. ඒ මොකද? ඔව්. ඒ තමයි හිතේ තියෙන ලද දෙයින් සතුටු වීමේ ගුණයක් නැතිකම. දැන් බලන්න පැවිදි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අනේ ස්වාමීන් වහන්සේලාගෙන් බණ අහන්න යනවා ගිහියත්තු. ගිහිලා ගිහියත්තු එක පැත්තක වාඩි වෙලා ඉන්නවා. පැවිදියත්තු තව පැත්තක වාඩි වෙලා දැන් ඉන්නවා කියලා හිතන්නකො ගානකට හරි ගිහිල්ලා. මම බලලා තියෙන මෙන්න මෙහෙම. දැන් ස්වාමීන් වහන්සේට ටීවී එකකුත් නැහැ. රේඩියෝ එකකුත් නැහැ. චිත්‍රපට බලන්න යන්නත් නැහැ. නේද? සත්‍යවාද ගහන්න යන්නත් නැහැ. විනෝද වෙන්න තියෙන එකක්වත් නැහැ. හැබැයි ගිහියත්තන්ට සතුට වෙන්න බොහෝ දේවල් තියෙනවා. හැබැයි මේ ගොඩවල දිහා බලපුවාම නූල් වල සතුට තියෙන කොයි පැත්තද? අර පැත්ත. අර සතුට වෙන්න බොහෝ දේවල් තියන අය නූලෙන් ලගිනවා. මොකද මේ කාම ලෝකයේ වස්තු හැම වෙලේම ඌනෝ ලෝකෝ අතිච්චිතෝ මේ ලෝකේ අතෘප්ති කරව හැමදාම අඩුපාඩු සහිතවම ජීවත් වෙනවා බලන්න මේ ජීවිත ගැන හරියට කම්පාවක් ඇති වෙන කාරණාවක් මම කියන්නම්. ඉපදිච්ච දවසේ ඉඳලා අඩුපාඩු ගැනම හිත හිත ඉඳලා අඩුපාඩු සහිතවම ඉපදිලා අඩුපාඩු සහිතවම ජීවත් වෙලා අඩුපාඩු ගැනම හිත හිත ජීවත් වෙලා අඩුපාඩු සහිතවම මැරිලා ගියොත් වැඩ අපරාධ ගත කරපු ජීවිතේ නේද අඩුපාඩු සහිතව ඉඳලා අඩුපාඩු සහිතව නැරලා යන කම් අඩුපාඩු සහිතව කියන්නේ මොන දේ ලබාගෙනද තෘප්තිමත් වෙන්න පුළුවන් කාම ලෝකේ මොනවත් ඇයි කියන්නේ ඔන්න දරුවෙක් නැති දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නවා කියලා තමයි දැන් මෙයාලට ලොකු අඩුපාඩුවක් තියෙනවා මොකද්ද දරුවෙක් නැතිකම හරි දුකෙන් ඉන්නේ දැන් දරුවෙක් ලැබුණා කියන්නේ දැන් දුක ඉවරද? ඇයි? දැන් දුක් ගොඩක අඩුපාඩු ගොඩක ආරම්භය තමයි ඇයි? දැන් පාසලක් අඩුපාඩුයි. පාසලක් ළඟ ලිපිණයක් අඩුපාඩුයි. ඊළඟට ඊළඟට ඒ දරුවාට කෑම දීම අඩුපාඩුයි. මේ දැන් අඩුපාඩු ගොඩක් ආය අඩුපාඩු ගොඩක් හම්බුනේ. එහෙනම් මේ ලෞකික ලෝකයේ තියෙන දේවල් පින්වත්නි ලැබුණත් දුකයි පුදු වැඩනේ නේද ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි නොලැබිලා තියෙන දේ ලැබුණත් දුකයි ඒක නොලැබුණත් දුකයි එහෙනම් හරියට නිකන් අර ගෙදර හිටියොත් තමන් වෙන අහිනවා මඩ හිටියොත් තමන් වෙන අහිනවා ගෙදර ගියේ අඹුන අහිනවා වගේ කියන කතාව වගේ මේක හරි පුදු වැඩක් ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි ඉතින් ලැබුණත් අඩුපාඩු නොලැබුණත් අඩුපාඩු. ඒක හින්දා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේම හැම වෙලේම අනුපාද සහිතව තියෙනවා කියලා සඳහන් කරේ. හැබැයි අවුරුකර කෙනෙක් ලබදෙයින් සතුටු වීම කියන එක පිළිබඳව යම් කෙනෙක් ඒ පිළිබඳව හිතලා ලැබිලා තියෙන නොලැබිලා තියෙන දේවල් අතහැරලා දාලා ලැබිලා තියෙන දේවල් පිළිබඳව සතුටු වෙන්න ගත්තොත් ඒ අය හිතාමත්ම ප්‍රබල තත්ත්වයකට පත් වෙනවා. මෙතන මෙතන තියෙන උතුම් තත්ත්වයන් තුනක්. මේක වික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්ත දොළොස් ආකාරයක්. මේ මේ මේ සංසුප්තිය කියන්නේ. පළවෙනි එක යථා ලාභ. දෙවෙනි එක යථා බල. තුන්වෙනි එක යථා සාරුප්ත කියන එක. ඒක සිව්පසයෙන් වැඩි කරපුවාම ඒ කියන්නේ සිව්පසය දැනම ඔය කාරණා තුනම තියෙනවා. සිව්පසය කියන්නේ මොනවද භික්ෂුන් වහන්සේලා ගැටෙන් ගත්තොත්? චීවර පිළිපාත සේනාසන විලාපස්ස කියන්නේ. මේ අයටත් ඔය හතර ඕන වෙනවද නැද්ද? ජීවිතයට අවශ්‍ය කරන මූලිකම ටික තමයි ඇඳුම් පැළඳුම් ආහාර පාන, ගෙවල් දොරවල් සහ දෙකේ කියනවා. ඉතින් මේ හතර පිළිබඳව යථාලාභ සාරූපය කියලා කියනවා. මොකක්ද යථාලාභ කියන්නේ ලැබෙන පමණයි. Tamanට ලැබෙන විදිහට ජීවත් අනිත් ඒවා ගැන කියන්නේ ලැබෙන විදිහට එයා ජීවත් වෙනවා. ඒ කියන්නේ උගන්වුව නැති කරගන්නවා කියන එක නෙවෙයි. නැතිද මට ලැබිලා තියෙන්නේ මේ විදිහට මම අඳුන් කරගන්න මට ලබා ගන්න පුළුවන් මෙච්චරයි නම් නැති ඒවා ගැන මම හිතේට තැවෙන්න ඕනේ නැහැ. මට හදා ගන්න පුළුවන් ගේ පමණ මෙච්චරයි නම් මම මේ වගේ ගයක් හදාගෙන සතුටින් ඉන්නවා. තේරෙනවද? ඒ විදිහට හැම දෙයක් ගැන ආහාර පානත් එහෙමයි. මම පුළුවන් විදිහට කාලා ඉඳලා ඉන්නවා. අපේ අයගේ ස්වභාවයක් තියෙනවා පින්නත් මේ මේවා අපේ ජීවිතයට එකතු කරගන්න නැත්නම් අපිට කවදාකවත් සන්තෝෂයෙන් ඉඳ හම්බෙන්නේ නැහැ. අපේ තියෙන රුපියල් 5000 නම් ඒකෙන් කලසම් කරන්නේ 7500ක වැඩක්. අපේ තියෙන 7500 නම් කලසම් කරන්නේ 10000ක් වැඩක්. එහෙම වැරද්ද? ඔව්. හරි විදිහට නම් අපේ තියෙන 5000 කලසම් කරන්න ඕනේ 2500ක වැඩක්. නේද? ඒ තමන්ගේ ලාභය තියෙන හැටියට. ඊළඟට යථා බල ආරූපය කියලා කියන්නේ මට ලැබිලා තියෙන මේ සමාජගත බලය තියෙනවා. ඒ ප්‍රමණයකින් මම සෑහීමකට පත් වෙනවා. නැති බල හොයන් ගන්නේ නැහැ. ඒ තරම් කොහොමවත් ලංකාවේ නැහැ. නේද? නැති බල කවුරුවක්වත් හොයන් යන්නේ නැහැ. නේද? පාපලක ගත්තත් ආයතනයක ගත්තත් රටම ගත්තත් ඒක පු탁ජන හිතේ ඇති බල තණ්හාව කියන එකෙන් යට වෙලා බල තණ්හාවෙන් මිරිකිලා බල තණ්හාව මරණ අන්තිම මොහොතට බලයමයි එතකොට බොහෝ අය කල්පනා කරනවා මගේ මේ මරණය කවදා හරි රාජානුග්‍රහයෙන් සිද්ධ වෙනවා නේද ඒකට පවා හරියට බලාගෙන ඉන්නවා වගේ මැරෙන ශරීරයකට බලයක් අවශ්‍යයි. ඉතින් ඒ තරමටම මේකේ මුලවලා ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ බලයෙන් මුලවනවා. ලාභයෙන් මුලවනවා. ඊළඟට කියන්නේ උතුම්ම தත්වයක් වෙනවා. ඒක නම් ඉතාම දුර්ලභයි. යථා සාරූප්‍ය කියන එක. යථා සාරූප්‍ය කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට යම් මිලකලයක් ලැබෙනවා කියන්නේ. තනක් ලැබෙනවා කියන්නේ ඒකලත්තා කල්පනා කරලා බලන්න ඕනේ මම මේ තනතුරට සුදුසුද? මාව මේ කියලා තියෙන තැනට මම ගැලපෙනවද? නොගැලපෙනවා නම් හෝ මම මේකට මට වැඩිය ගැලපෙන කෙනෙක් මෙතෙන්ට ඉන්නවා නම් හෝ ඒ වගේ කෙනෙකුට පුළුවන්කම තියෙන්න ඕනේ නෑ මම නෙවෙයි මෙන්න මේ තැනට තමයි මේකට සුදුසු කියලා අර බලය ගලවලා අදාළ සුදුසු කෙනාට දෙන්න. Tamanට සුදුසු දෙයින් අයින් වෙන්නේ. එහෙම ලක්වැසියෙක් හම්බුනොත් නේද? එහෙම කරන ලංකා වාසී කෙනෙක් ලැබුණොත් මොනවත් අප කියන්න ඕනේ ඇයි කවුරුත් දිහාවට නෙවෙයි අපි හැරෙන්න ඕන කාගේ පැත්තටද? නිවසේ ජීවත් වෙන තමන්ගේ පැත්තට හැරෙන්න. නිවසේ අධිපතිකම කියලා එකක් තියෙනවනේ. නේද? බුදුමූලිකත්වයට පොරකන අයත් ඉන්නවනේ හැම තැනම. හැමතැනම බලය තහවුරු කරගන්න හැම පැත්තකින්ම කටයුතු කරන්නේ නැතුව තමන්ට සුදුසු තැන ජීවත් වෙන්න එන්නේ එහෙම නිවන් දකින්න බලාපොරොත්තු වෙන අය තමන්ගේ හිත ධ්‍යානයකට පත් කරගන්න ඒකත්වයකට පත් කරගන්න නිවන් දකින්න අවශ්‍ය කරන උපකරණය සකස් කරගන්න බලාපොරොත්තු වෙන අය ජීවිතයේ ඔන්න ඔය වගේ උතුම් කෙනෙක් බවට පත් වෙනවා ඒවා රහස් මොනවද රහස් උතුම් උතුම් අයට විතරක් දැනෙන රහස් ඒවා අතර දැනෙන්නේ නැහැ. තමන්ට ඔසවා ගන්න පුළුවන් වෙන්නේ තමන් ළඟ තියෙන ශක්තිය අනුව. ධර්මය තුල තියෙන උතුම් බව දැනෙන්නේ තම තමන්ගේ හිතවල තමන් ඇති කරගෙන තියෙන දක්ෂතාවයන් අනිත් පැයට තේරෙන්නේ නැහැ. උතුම් දේවල් දිහා සමහර අය බලන්නේ කොයි විදිහටද? උමසු භාවයක් විදිහට සමහර අයට උතුම් දේවල් පේන්නේ ආහෝ ඔහොම නිවට එන්න ඕනද නේද ඕක මොන නිවට කමක්ද ඔය විශ්වාසයෙන් හැදලා තියෙන්නේ ඒකින්ද උතුම් භාවය කියන එක පිළිබඳ තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ සාමාන්‍ය පුතග්ජන හිතවල ඒකින්ද බුද්ධ අවවාදයක් තියෙනවා නොගැලපෙන තැන බණ කියන්නවත් එපා කියලා මම නොගැලපෙන අයට තේරුම් ගන්න බෑ කියලා දැනෙන අයට උපදෙස් දෙන්න යනවත් එපා කියලා. ඒ අය නිග්‍රහ කරනවා කියලා. ඒ උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ උදාහරණයක් තියෙනවා. නමුත් ඉතින් අපි කල්පනා කරන්න ඕනේ ඒව කොහොම පැත්තකින් තියලා අපේ ජීවිතයේ මම යථා සාරූපය කියලා කියන සුක්තිමත් භාවයට පත් වෙන්න පුළුවන් කෙනෙක් බවට දැටි අදිෂ්ඨානයක් ගන්න. මේක බුද්ධ අවවාදය. මේ බණ කියන මමත් මේ බණ අහන අප හැමදෙනාම මමත් ඇතුළු අපි හැමදෙනාම මේ වගේ තැනකට අපේ හිත ගන්න ඕනේ. ඇයි මට බැරි උතුම් කෙනෙක් බවට පත් වෙන්නේ? මම අතහරිනවා මේ හැම දෙයක්. මේ තියෙන හද ගති, මේ තියෙන ගැටෙන ගති, මේ තියෙන අපහසුවෙන් ජීවත් වෙන ගති ඔක්කොම අතහැරියස්මාව උතුම් කෙනෙක් බවට පත් වෙනව නේද? ඇයි මට අතහරින්න බැරි? ඇයි මම මෙහෙම ජීවත් වෙන්නේ කියලා මේ කියන ගුණාංග තමයි ජීවිතේට අමාරුවෙන් හරි එකතු කරගන්න පුළුවන් අපිට. බැරි දේවල් එකක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඊළඟ කාරණාව සුබර සුබරෝච කියලා කියන්නේ සුබර කියලා කියන්නේ කින්නත් මේ පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. බලන්න සමහර සමහර පියවරු නැත්නම් සමහර පිරිමි දරුවෝ හරිය අමාරුකටලා. කවදාවත් පස්සේ විවාහයෙන් පස්සේ සමහර ස්ත්‍රීන් විශාල අමාරු කරලා කවදාවත් පස්සේද විවාහයෙන් පස්සේ ඇයි ලේසියකට නඩත්තු කරන්න බෑ නේද ලේසියකට නඩත්තු කරන්න පුදුම දේවල් තමයි ඕන ජීවත් වෙන්න කොහේ යනකොට වාහන භාගයක් විතර අරන් යන්න ඕන ඒ මොකද නඩත්තුවට ඕන දේවල් නේද ඒ වගේ හුඟා එයාට පින්වත්නි මේ විශේෂයෙන් මේ ශරීර නඩත්තුව. මේ මේ ශරීර නඩත්තුව හරිය අමාරුයි. මොකද මේක පියවර පොදන විදිහට කටස් කරන එක ලේසි නෑ. මොකද මේක හරිය හිතුවක් කර ශරීරයක්. ඒ මොකද මේකෙන් දුගඳමයි වහන්නේ. උපන් කැට කොහොමත් මේකේ තියෙනවා. දත් ටික කියන්නේ පිළිකුල දැනෙන එකක්. හම කියන්නේ පිළිකුල හැදෙන එකක්. කෙස් කියන්නේ පිළිකුල හැදෙන එකක් වගේ කෙනෙකුට. එහෙමද නැද්ද? නේද? දකක් කියන්නේ පිළිකුල් සාගරයක්. ඉතින් ඒ ඒ පිළිකුල් සාගර දත් ටික දන්ත කල්යාණයක් වගේ හදන්න කොච්චර මහන්සියෙන්ද වෙනවද? එහෙම පිළිකුල් සාගර කොණ්ඩ කේත කල්යාණය කරන්න කොච්චර මහන්සියෙන්ද වෙනවද? පිළිකුල් සාගරම සවි කල්යාණය කරන්න කොච්චර මහන්සියෙන්ද වෙනවද? ඉතින් නඩත්තු කරන්න හරියට දේවල් ඕනේ. නේද? බෑග් මලු පිටින් උස්සන් යන්න ඕනේ. ඉතින් ඒක නේද විලාසිතා කියයි එක එක එක එක විදිහට සාම් පැහැල්ලු ගති පැවතුමකට එන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ජීවත් කරන්න බොහෝ දේවල් ඕන කරනවා නම් නඩත්තුව සඳහා කෑම ගත්තොත් ඉන්න අපි එතනමයි නේද නොයේකුත් ආටෝකයෙන් යුක්ත කෑම ඕනේ සමහර කෑම මේක ගත්තොත් එහෙම ඒවා ඒව නැත්තම් නිකන් ලොකු අඩුපාඩුවක් වගේ එන ඒක මානසිකත්වයක් හැදලා තියෙනවා අද මේ වෙනකොට සිංහලකම කියන කියන දේ පල්ලහට වැටිච්ච එකක් වෙලා. වෙනත් ජාති වලින් අපේ ජාතියට එකතු වෙච්ච නොයේකුත් විලාසිතා තමයි අංක එකට වැටලා තියෙන්නේ. එන්න ඒ වගේ තත්ත්වයකට පත් වෙච්ච හින්දා මේ ජීවිත නඩත්තු කරන්න හරි අමාරුයි. සිංහල කියනයි හරි සරලව ජීවත් වෙච්ච අය. මේ නඩත්තුවත් එක සංකීර්ණ වෙනවා ජීවිතය. ඉතින් ඒ අයට විශාල වෙහසක් විශාල මහන්සියක් විශාල කරදරයක් නිදෙන්න වෙලා තියෙනවා මේ ජීවිතේ නඩත්තු කරගන්න. ආහාරයේ ඉඳලා එහෙමයි. නිවෙස් වල ඉඳලා එහෙමයි. වාහනේ ඉඳලා එහෙමයි. සෙලුලර් දුරකථනයේ ඉඳලා එහෙමයි. හැම එකම එන එන එන එන මොඩලයේ ඒවා කොහොම වෙනවා. අලුත් අලුත් විලාසිතාවයේ කොහොමද? මේ සතියයි දෙකයි මම පාවිච්චි කරන්නේ ඊළඟ ඊළඟේ කොහොමද? ඊළඟ ඊළඟේ කොහොමද? ඉතින් ඒව නැත්තම් ලොකු ගැටලු හිතට ඇති වෙනවා. ඉතින් මෛත්‍රියක් ඇති වෙන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේලා පැත්තෙන් නම් අපි උනත් මම එකයි කියේ මේ කියන බණ මේ අත්තන් විතරක් නෙවෙයි මේ කියන ධර්මය මටත් එක්ක. ඇයි මේ අපි බණ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මිසක් අපේ ධර්මයක් නෙවෙයි. ඒකින්ද මටත් මේක පොදුයි. මටත් নানা ආකාර ආකාරයේ දේවල් ඕන වෙනවා නම් එක එක විදිහේ වටිනා කියන චීවර ඕන වෙනවා නම් වටිනා කියන පාවහම ඕන වෙනවා නම් වටිනා කියන පාත්‍ර ඕන වෙනවා නම් මගේ ළඟ ඉන්න දායකයෙක්ට මොනවා වෙයිද? අප්පෝ මේ හාමුදුරන්ට නම් මොනවා? නේද කොයි විදිහට අපි මේ පන්සල පවත්වන්නද මන් දන්නේ. ආන්න අර ඒ පාර වුණ ටයිල් කරලා වුණා කියන, ඒ පාර වුණ අර උඩින් කටුවක් වුණා කියන, ඒ පාර වුණ අහවල් සිවුර වුණා කියන, ඒ පාර වුණ මේ අහවල් ස්පිතාලට යන්න ඕන කියන, ඒ පාර වුණ මෙහෙම කියන, මෙහෙම කියන, මෙහෙම වාහනයක් ඕන කියන. ඉතින් බුද්ධ ශාසනයට අගෞරවණීය කෙනෙක් ඉරුණා වෙනවා. එහෙනම් නඩත්තුව කියන එක පින්වත්නි අපි ඉතාම සරලව මේ නඩත්තුව ඇති කරගන්න පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟ කාරණාව සක්කෝ උදිත සූර්යත සෝතෝ චස්ස මුදු අනතිමානි සංසුත්ත කෝච සුබරෝච අප්පකිච්ච අල්ප වූ යුතු ඇති කෙනෙක්. මොනවද අල්පෝ කඩුත් ගැන භාවනාව අඩු කරන්න ඕනේ. නේද? නැත්නම් කාට හරි ධර්මය කියලා දෙන එක අඩු කරන්න ඕනේ. එහෙමද? නෑ. දැන් අපිට චෝදනා තියෙනවානේ. මොකද බොහෝ කටයුතු කියලා. නේද? නෑ පින්නත් මේ තමන්ගේ ජීවිත සමතුලිත කරගන්න ඕනේ. පැහැදිලිවම. විවේකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනට එන්න ඕනේ. විවේකය කියලා කියන්නේ කය සතප්පවන එකද? නෑ. සිත සතප්පවන එකයි. බොහෝ කටයුතු කියලා තියෙනවා කෙලෙස් වැඩි වෙන කටයුතු. ඉතින් සමහර අයට ලොකු ලෙඩක් හැදිලා තියෙනවා. කම්ම රාමතාවය කියලා සඳහන් වෙනවා. කම්මා රාමතාවය කියලා කියන්නේ මොනවද? කර්මාන්ත ගැනමයි. දැන් භික්ෂුන් වහන්සේලා මම කියන්නේ මම හැම වෙලේම ආරන්නේ හරි විහාරස්ථානේ හරි ගොඩනැගිලි හදන එකයි ඒවටමයි හිත ඒවමයි කරන්න හදන්නේ ඒ ගැනමයි කට්ටිය එකතු කරගෙන ඒකම කරන්න නම් හැම වෙලේම හිතට මගේ ආධ්‍යාත්ම දියුණුව පැත්තට හිත යොමු කරන්නේ නැති දෙදේ මට හැදුනොත් මොකද වෙන්නේ බොහෝ කර්මාන්තවලකින් ඒ අනිත් පැත්තටම Tamange දියුණුව පැත්තට නැති අනිත් පැත්තට කාරණා තියෙනවා මේ අත්තන්ට ගිහියත් මොකද කරන්නේ වයසට යනකොට මොකද කරන්නේ බලාගෙන යනකොට සමහර අය සමිති තුන හතරක සභාපතිවරු, ලේකම්වරු, නේද? සාමවේනිසුරු කියලා තව එකක්. ඉතින් එක එක එක එක ඒවා පටන් අරගෙන හරියට කටයුතු ඉතින් බොහෝ කටයුතු තියෙන හින්දා එයාට කිසිම වෙලාවක් නැහැ. ඉතින් උදේ ඉඳන් හැන්දෑව වෙනකම් නේද දෙකට කැපුණු පණුවෙක් වගේ දඟලන්න ගත්තාම පොඩ්ඩක් නැත්තම් තරහ යනවා. එක කටයුත්තක් කරේ බාගට කරොත් මේ කටයුත්ත විනාශ වෙන ගානට කටයුතු වැඩි වුණොත් එහෙම එයාට මෛත්‍රී සාගත තමන් ගැන හිතන්න ධර්මය ගැන හිතන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඒකද සමතුලිත කරගන්න ඕනේ. අපි වුණත් එහෙමයි. ධර්මය වුණත් ඕනකට වැඩි කියන්න ඕනකට වැඩි ඕනකට වැඩි සීමාව ඉක්මවලා කරන කටයුතු වලදී එතකොට තමන්ගේ භාවනා ආදී කටයුතු වල හානියක් වෙනවා. ඒකෙන්ද ඒව සමතුලිත කරගෙන කටයුතු කරන්නේ වැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඊළඟ කාරණාව විදිහට වැටෙන්නේ ඊළඟ කාරණාව විදිහට වැටෙන්නේ භක්මකාමතාවය කියන්නේ. ඒක නම් අපි අත්හන්න කොහොමත් නැහැ. ඒ තමයි කතානම් අන්න. කතා නොකර ඉන්න බැරි අසනීප තත්ත්වයක් තියෙනවා. ඉතින් හැම වෙලේම කතා කරන්න ඕනේ. ඉවරක් නැතු ඒකේ ඇලිලා රාමකාය කියන්නේ අර කටයුතු වල ඇලිච්ච හිත. එතකොට වස්සාවන්තය කියලා කියන්නේ කතාවෙහි ඇලිච්ච හිත. එයා කතාවට තමයි සමහර අය මම දන්නා ඉන්නවා. සමහර අය එනකොට සමහර අය බයයි. එහෙම කියනවා කෝච් එකට අහුවොත් වගේ මම අර යනවා. කියන්නේ ඉන්නේ මේ විදිහට කියන පොකු දාගෙන. එක්ක එක්කින් කවුරුහරි අල්ලගන්න. මොකද කතාව සම්හත්තර ඉන්න ඒ ඒ හැටි. එයාලට අපි මොකක් ප්‍රශ්නයක් කියලා වැඩක් නැහැ. හැම වෙලෙම ඉන්නේ පාර හරි අල්ලගන්න කරකිනුන පාරක් අල්ලලා ඉතර ගෙදර මිදුල දිහා අල්ලගෙන පාර යනවා. ආ යනවා නේද? කියලා ආ කොහොමද ඉතින් කරපුට උන් පටන් ගන්න. එයා යනකොට ඊට පස්සේ ඒක ආයල ගන්නවා. ඉතින් සමහර අයගේ වැඩේම හරි කැටි කතාවක්. හරි කැමති කතාවක්. ඉතින් ඒ කැමැත්ත හිතේ. එහෙම අයද කෙලෙස් සංසිඳවා ගන්න බැහැ. එහෙම අයට ඔව් එහෙම අයට කෙලෙස් සංසිඳවා ගන්න. ඒකෙන් අල්ප වූ කටයුතු කියන දෙයක් ගන්නවා. ඊළඟ කාරණාව තමයි ධනසංගනිකාවකාරය. පිරිස් එකතු කරගෙන පොඩි ගහිලා ඉන්න පුදුම කරත්තක් තියෙනවා. එකතු වෙන අල්ලාර සල්ලා වෙන්නා කට්ටිය එකතු වෙලා ඉන්න ඕනේ. යාට බුදකලා වෙන්න බෑ. එහෙම කැමති නෑ. අන්න එහෙම එකතු වෙලා ගොඩ ගැහිලා ඉන්න තියෙන කැමැත්ත තමයි ඔය ඔක්කොම අපකිච්චෝ කියන දන්න වැටෙන්නේ බොහෝ කටයුතු ඇති කියන දන්න. ඉතින් බලන්න. කවුරු ගැන විමසලා බලන්න. තමන් ගැන නේදම විමසලා බලන්න. ඊළඟ කාරණාව තමයි සරල ලබුක වෘත්තිය කියලා කියන්නේ. සහල්ු දිවිතරත්ම මේක පින්වත්නි වහන්සේ දේශනා කරලා තියෙනවා මේ වික්ෂුන් වහන්සේ පිළිබඳව. කොච්චර පැහැදිලිද කියනවා නම් කොයිදෙන් වෙන්නේ? මේ අහසේ ගමන කුරුල්ලෙක් වගේ. එයාට බරක් තියෙනවා. මොන බරද? කට දෙකේ බර විතරයි. ආන් එහෙම ජීවිතයක්. බොහෝ ආටෝකවලින් තොර අල්පේච්ඡ බව තමයි මේ පැහැදිලි ජීවිතය කියලා කියන්නේ. සමහර අයගේ ගෙවල් වල බලන්න. ඉතින් ඒ කට්ටිය ජීවත් වෙන්න ඕන නම් අල්පේච්ච නැහැ. එහෙනම් නවීන විලාසතාවය කරනෝනේ බොහෝ බබුතා කරගෙන ඒ ඒ වගේ ඇලිලා ඒවා රැක ගන්න ගන්න අය නේද? කාලයක් ගත්තොත් එහෙම අවශ්‍ය දේවල් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ නැහැ. සමහර පුතු ආදිය තියෙන දැන් නම් මම හිතන්නේ ගොඩාක් අඩුයි මේ සමාජයේ. මම හිතන්නේ පැහැදිලිවම හිතන අඩුයි කියලා අර ඉඳ ගන්න දෙන්නේ නැති තිබ්බ කාලේ දැන් ඉවර වුණා නේද? ඒක දැන් නෑ වැඩි. නමුත් වෙන දේවල් හරියට තියෙනවා තව. ඒකින්ද තමන්ගේ ජීවිතය নানা ආකාර දේවල් වලින් ආටෝ කරගන්නේ නැතුව විලාසිතාවල් එකතු කරගන්නේ නැතුව අමෝතු විදිහේ ජීවිත බවට පත් කරගන්නේ නැතුව ජීවිත දැන් ඔය මුළු ගතිය නෑ කියන්නේ සංකීර්ණයි කියන්නේ. සංකීර්ණ භාවයේ විතර හිතට දැනෙන හැම වෙලෙම දැනෙනවා. ඉතින් මේ මගේ දේවල් මේ දේවල් ඕනේ මෙහෙම ඕනේ මෙහෙම නැතුව බෑ මෙහෙම නැතුව බෑ මේවා කොයි වෙලාවෙ ලැබෙයි මේවා කොයි වෙලාවෙ නොලැබෙයිද මේවා නැතුව ජීවත් වැඩක් නැහැ ඒ හරි සංකීර්ණයි ඒ සංකීර්ණකම ඔක්කොම මොකද සහල් බව නැති නිසා ඉතින් සහල් බවෙන් ජීවත් වෙනකොට හිතන්න දෙයක් නැහැ හිතන්න දෙයක් කියලා කියන්නේ කාම ක්‍රියාපාදයේ අඩු පංච නීවරණ යටපත් වෙන ගතිය එක්ක තමයි කියන ඒකත්වයකට යන්න පුළුවන් වෙන්නේ. හිත උපා කරන්න කරන කායික සහ වාචික මේවා පුරුදු කරගන්න ඕනේ. මානසික පැහැදිලි වෙන්නේ එතකොට. ඉතින් ඒකෙන්ද මේ පැහැල්ලු දීපයක් කියන එකට නම් අනිවාර්යයෙන්ම දැන් හැම එකටම අනිවාර්යයෙන්ම කිව්වා. ඒකත් එහෙම නේද? පින්වත්නි මම ආයෙ දැන් මේ මැද හරියේදී ආයෙත් කරනවා. මේ කියන ಗುಣ පැහැදිලිවම පොඩි කම හොයාගන්න පුළුවන් දෙයක් දරුවන්ගේ. හැබැයි ඒවා හදා ගන්නෙම නෑ. නේද? වයසට සමහර අය සැහැල්ලු නෑ. වයසට ගිය ගොඩාක් වයසට ගිය සමහර ඉන්නවා. නේද? පන්සලට එන්නේ සංකීර්ණ චරිතයක්. ඉඳන් දෙන්නේ සංකීර්ණ විදියට. ඔක්කොම අමුතු ක්‍රමයකට ඕනේ. අමුතු විදියට ඕනේ. ගේ පෝපේ නම් පිඟාන නේද? ආර්ට් එක පෙන්වන විදිහට තමන්ගේ නේද අමෝතුම දේවල් අමෝතුම විදියට අමෝතු විදියට කතා කරන ඇවිත් වයසට ගිහිල්ලා තියෙනවා. අයත් ඉන්නවා. ඉතින් ඒ අය හැමදාම ආටෝපේයෙන්ම ජීවත් වෙලා ආටෝපේයෙන්ම මැරි හිතේ සැහැල්ලුවක් නැහැ. හිතට ඇති වෙන සැහැල්ලු බව නැතුව කිසිම විදියකින් ඒකාකයකට එන්න පුළුවන් කමක් නැහැ. නිවන් දකින්න පුළුවන් නැහැ. ඒකින්ද ප්‍රබලව අපි කල්පනා කරන්න ඕනේ. සැහැල්ලුම සැහැල්ලු අනේ මට අවශ්‍ය කරන දේට තියාගෙන මම කියලා බලන එක දවසක් හරි. නේද? මට අවශ්‍ය කරන දේ ජීවත් වෙලා බලනවා. සාම්ම ජීවත් වෙලා බලනවා. අල්පේ ජීවත් වෙලා බලනවා එක දවසක්. එහෙම ජීවිතේ ගත්තොත් එහෙම මේ කාරණාවක් මේ ජීවිතේ එකතු වෙනකොට තිබුණත් මේ බරක් දෙමින් තිබුණා ලොකු බරක් පැත්තකින් තිබ්බා වගේ දැනෙනවා. ඉතින් එන්නේ ඒ දැක්ම ඇති කරගන්න ඕන අපි නැත්තම් ওই සල්ලිකම නැත්තම් හරි පහයි. එහුගාදවල් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකින්ද මෛත්‍රිය ඒකත්වයක් මෛත්‍රිය එන්න පුළුවන්කම නැහැ. ඊළඟ කාරණාව අත්ත සංවින්දියෝච සංවින්දියෝච ඔන්න මොකක්ද ඉන්ද්‍රසුන් වූ ඉන්ද්‍රියන් ඇති බව මේක ඕනද අත්‍යවශ්‍යම දෙයක් ඇයි මේක තුන අවශ්‍යතාවය කියලා කියන්නේ ඇයි ඉන්ද්‍රයන් සංවීම අධික කෙලෙස් වර්ධනයට හේතු වෙනවා අපි ඉස්සෙල්ලා මේ ගැන කතා කරන්නේ මේ පිළිගන්න අර ගැහණු දිහා බලලා හැඟීමක් වර්ධනය කරගත්තා කියලා මම කිව්වා හැඟීමක් ප්‍රබල කරගන්නවට මුලදීම කිව්වේ මේ හැඟීම ප්‍රබල වෙන හේතුනේ මොකක්ද? විජුව ඇහෙන් රූපයක් බැලීමද නැද්ද? එකවරක් බැලුවා, දෙවරක් බැලුවා, තුන්වරක් බැලුවා. ඉන්ද්‍රියට ඉඩ දීලා ඔහේ ඇහැට ඉඩ දීලා ඔහේ හිටියා. ඇහැ යනාටට යන්න හිටියා. ඒ සංවර මේ නැහැ. ඉන්ද්‍රිය සංවර වෙන හැම වෙලාවකම අර අසංවර හැම වෙන හැම වෙලාවකම හැම මාත්‍රයක රූපයට දැනෙනවා. කන අසංවර කියලා කියන කනේ යම් කිසි දෙයක් මනාපයක් අමනාපයක් ගන්න හැම වෙලාවකම ශබ්දයක දැනෙනවා. ඒ වගේම නාසයේ දිය ශරීරයේ මනස කියනවා ගන්ධ රස ස්පර්ශ ධම්ම කියනවට දැනෙනවා. ඒකෙන් ඉන්ද්‍රිය සංකේතනයක ධර්මයේ ඉමේහි ප්‍රබලම ප්‍රබල තන විදිහට බුදුන් වහන්සේ දේශනා කරා. මේක කොච්චර සම්මතනවද කියනවා නම් ඇහෙන් රූපයක් දැකලා අනාපයක් අමනාපයක් ඇති වූ කලදී ඒ ඇතිවෙච්ච මනාප අමනාපය හරියට නිරෝගී කෙනෙක් ඇහැපිල්ලමක් ගහලා එන්න ඒක ඒ ඇහැපිල්ලමක් ගහන්න වෙන වෙලාවක් කියලා කියන වෙලාවකදී ඒ ප්‍රාණාපය අමනාපය දුර්ල ගන්න ඕනේ කියලා සඳහන් වෙන නෝනි මේක සංකතයි මේක ඕලාරිකයි මේක පටිච්චසම්පන්න කියලා හැඟීමක් ඇති කරගෙන ඒ මනාප යම්නාක දුර්ල ගන්න ඇතුළට එන්න නොදී කියා ගන්න ඕනේ ඇතුළට එන්න නොදී කියා ගන්න ඕනේ ඒ තරපතම කණෙන් ශබ්දයක් ඇහුනම ඇසුරු කර ගන්න කාර්යයක් ඉස්සෙල්ලා ඒ මනාප යම්නාක දුර්ල ගන්න නැත්තම් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ ඔන්න ඔය විදිහට බුදුන් වහන්සේ ඉන්ද්‍රියන් ගැන දේශනා කරලා තියෙනවා. ඒක බලන්න. අපේ ජීවිතේ මේ වෙනකොට පින්නන්න මොහොතකට හිතන්න. යම් කිසි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් ලබා දෙන අපේ හිත ඉල්ලන හැම වෙලෙම ඉල්ලන ජීවි අජීවි වස්තු සත්‍ය සංතානවල උපාදාන වෙලා තියෙනවා ඒ ප්‍රපාදාන වෙලා තියෙන හැම එකක්ම තමාගේ චිත්ත අභ්‍යන්තරයේ නැවත නැගෙන තත්ත්වයක් තුනේ ඇහෙන් බලලා කනෙන් අහලා නෙවෙයි විදලා දෙන් විදලා ශරීරයෙන් විදලා නෙවේද එහෙම නෙවේද දැක්කන්ද ඒකේ පටන් ගත්ත කාලයේදී මම ඉන්ද්‍රියයන් සංවර කරගත්තා නම් අද මේ දේවල් ගැන හිත හිත දුක් විඳින්න දෙයක් තියෙනවා. කෙටි කියනවා නම් ඒ හැඟීම් ප්‍රබල වෙන්නේ නැහැ. කලින්ම කව චේතනා ප්‍රබල වෙන්නේ සැප වේදනාවෙන් කියලා. සැප වේදනාව ලබන්න නම් වේදනාවට හේතු වෙන්නේ මොනවද? ස්පර්ශය. ස්පර්ශය හේතු වෙන්නේ මොනවද? සලආයතන. සලආයතන හේතු ස්පර්ශය. ස්පර්ශය හේතුලා වේදනාවක් වේදනාව හේතුලා තණ්හාවක්. තණ්හාව හේතුලා උපාදාන සිද්ධ වෙනවා නම් ආය තය සංවර කරගත්තා නම් ඒකනත්තා බලන්න තුනක් නේ. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා පළවෙනියෙන්ම දේශනා කරපු බුදුවද මොකක්ද? කාමසකල්පාන යෝගයෙන් අයින් වෙන්න. මොකද්ද මේ කාමසකල්පාන යෝගය කියලා කිව්වේ? පංචකාම සම්පත්තියෙහි නොඇති වාසය කිරීම. සිය සංවරය වල බලන්න. යෝගාය කාමේසි කාමසු කල්ලිකාම යෝගෝ හීනෝ ධම්මෝ පුත්‍රජනකෝ අනරයෝ අනත්ත සං දේමේ වික්‍රේ අන්තාට දේශනා කරගන්නේ දේශනා කර කාමසු කල්ලිකාම ගතාරෙන් කියන අත්කිනම කාර්යයෙන් දේශනා කරේ දුක්ඛෝ අනරයෝ අනත්ත සංතෝ කියලා හැබැයි කාමසු කල්ලිකාම යෝගේ කර දේශනා කරේ හීනෝ ධම්මෝ පුත්‍රජනකෝ කියලා ඒක පහත් දෙයක් විදියට තේරෙනවද ඇයි මේ ඇහෙන් නැවත බල බල යන කෙනෙක් ඇහෙන් රූප අරගෙන මේක තේරුම් ගන්න මම එහෙම කියනවා. මේ කල්පතක් හදපු කෙනෙක් ඉන්නවා ඉතාමත් දුෂ්කරව ජීවත් වෙන කෙනෙක් පොඩි පැලකක් හදලා පින්වත්නි මිදුලට වෙලා ඒක දිහා බලාගෙන අනේ මං හදපු මේ පුංචි ගේ පොඩ කොච්චර ලස්සනද කියලා ඒක ගැන හිත හිත හිත හිත ඉන්නවා. ඒක ඇලි ඇලි ඉන්නවා. මහා මන්දිරයක් හදපු කෙනෙක් ඉන්නවා. එයාට මහා මන්දිරයක් තියෙනවා. එයා මහා මන්දිරේ වාසය කරනවා. එයා ඒක දිහා බලන්නේ මට මේකේ තිබ්බත් එකයි නැතත් එකයි වැඩක් නැහැ හිතමින් ඉන්නවා. කවුද කාමසුකල්පාණිය වලට වැටලා තියෙන්නේ? අත්තරය දිහා බලලා අපි කියනවා ආන් එයා තමයි නේද කාමසුකල්පාණිය වලට වැටලා තියෙන්නේ කියලා. මෙයා දිහා බලලා කියනවා මෙයා අසින් මහ දුක් වෙන කෙනෙක් නේද? නමුත් පමණින් නෙවෙයි චේතනාවෙනුයි මේක දෙන්නේ. පමණින් නෙවෙයි ප්‍රමාණයෙන් නෙවෙයි. කුසලක් කියන කෙනෙක් ඒ පිළිවෙලට ඇනිලා. ලක්ෂයක් කියන කෙනෙක් ඒක තිබ්බත් එකයි නැරත් එකයි කියලා කියනවා නම් අරයක රුපියල ග්‍රහණය කරන්නේ. ඒක හින්දා ඉතින් පොඩි කාලේ ඉඳන් දුක් විඳිනවා අපිට මොන කාමස කල්ලි කාම යෝගයක්ද කියලා අර හිතනවා. බලාගෙන පොඩි දෙයක් දිහා බලතරයි ඇහෙන් ඇල්ලනම් කනෙන් ඇල්ලනම් නාසයෙන් ඇල්ලනම් දිවෙන් ඇල්ලනම් පපතෙන් ඇල්ලනම් මනසින් ඇල්ලනම් පින්වත් මේ ඒ අය ඒ කාම වස්තු අලෝගෙන ඉවරයි කාමසකල කාමයේ ඉවරයි ඒක පහත් දෙයක් වෙනවා නැවත නැවත නැවත නැවත බැලීම ඇහිීම විපීම කියන කියන මේ ඉන්ද්‍රියන් සාප්‍රයක් නැතුවම ඔහේ ඉන්ද්‍රියන් වලට යක්කල වාසය කිරීම විශාල උපාදාන ගොඩක් ඒ කියන්නේ දොරටුව උපාදානයේ ඇති වෙන දොරටුවක් වගේ තමයි මේ ඉන්ද්‍රියන් කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය බොහොම ඉහළට තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. නිවන් කාට හරි වුණනම් එයාට ආරයෙන්ම ඉන්ද්‍රිය සංවර කරගත්තමයි නැත්තම් ඒ තැනත්තා කවදාකවත් එයාගේ ඒ පත්වයකට එන්නේ නැහැ. ඉන්ද්‍රියන් වලින් කොහොම හරි පත්වයකට ගන්න. කොහොම හරි ඒ කියන්නේ බලාපොරොත්තු වෙන සැපේ කවදාක සැප ආසනේ ඉඳ ගන්න හම්බෙන්නේ නැහැ. මේ ජීවිතේ යාට ඉතින් හැමදාම ක්ෂණ කුටු විතරයි. නේද? ඒ කුටුවල ඉතින් එහෙට මෙහෙට හැරිලා සරෙන් සරෙන් නැගිට නැගිට එද හිතේ යනවා තියාගෙනම තමයි සැප වෙන්නේ. හැබැයි ඉන්දිය සංවර කරගන්න අර නබෝ කලකින්ම සියලු දේ නොදැනෙන සියලු චිත්ත පිටා නැති අකුසලයෙන් වෙන්වෙච්ච විවේක සහිත ආසනයේ වාඩි වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟ කාරණාව විපක සංසිද්ධියෝච විපක. විපක කියන්නේ දැනට සුදුසු නුවණ ඥානන්ත ක්‍රම. බලන්න පින්නත් මේ අපේ බොහෝ අය ගත්තොත් එහෙම යම් තැනකට ගිහිල්ලා කරන්න ඕන දේ කියන්න ඕන දේ දන්නේ නැහැ. ඒ ඒ කියන්නේ ඒකට ඒ කාටවත් දුක් කියලා වැඩක් නැහැ. දුක් කියලා වැඩක් නැහැ. එයාලා ඒක කක්කත් හිතලා කරන දේවල් නෙවෙයි. අන්න බලන්න හිතලා කරන දේවල් නෙවෙයි. ඊළඟ ඒකල කාරණාවක් තියෙනවා අට්ඨගබ්බෝ කියලා. කියන්නේ ඒ ප්‍රබද්ධ සුභ ස්වરૂපේ. ඒකෙදි තියෙන්නේ ඒ ඝන ගතිය හිතලා කරන දේවල්. මේ දෙකෙන් ඒකෙදි අපි එක කතා කරමු මේකෙදි මේ බලන්න හිතා කරන්නේ නැහැ. ඉතින් යාළුවට දැනුම තියෙන විදිහ තමයි. ඇනට සුදුසු නුවණ නැහැ. කතා කරන්න ඕන දේ දන්නේ නැහැ. ක්‍රියා කරන්න ඕන දේ දන්නේ නැහැ. කොහේර තැනකට ගිහිල්ලා යම් කිසි කතා කරන්න ඕන විදිහ දන්නේ නැත්නම් ක්‍රියා කරන්න ඕන විදිහ දන්නේ නැත්නම් ඒ අය මහා අපදායක පස්සනද නැහැ. අනිත්‍යත බෞද්ධයන් පස්සනද මේ වෙලාවට මේ දේ කරන්න ඕන කියන එක විතරක් නෙවෙයි. ඒ විදිහට ක්‍රියාව සහ වචනය කිය යුතු දේ, කළ යුතු දේ පුරුදු පුහුණු කර තමයි තමන්ට භාවනාවකදී තමන්ගේ හිත නුවණින් ඉදිරියට කරගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. බලන්න තප්පෝ කියනත් මේ වගේ ලක්ෂණ තියෙනවා. ඔය හැම ගතිගුණයකම මෙවැනි ලක්ෂණ මේ හැම දෙයකින්ම තේරෙනවා නේද? එක්කත් එකට ලං වෙන දේවල් මේ කියන්නේ කියලා. සාමාන්‍ය ජීවිතයේදී නුවණින් තමන්ව තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්කම තිබුණොත් තමයි අර හැමතෙම විසිරෙන හිත ආ මේ තියෙන දේශේ පොඩ්ඩක් මට නැගීගෙන යන ධර්ම මෛත්‍රී සුඛක් වඩලා මෛත්‍රියෙන් මේක නිරත තලු කරගන්න ඕනේ. නේද? මොන රාගය නැගීගෙන යන කාලයක් ධම්මාව සුලිසුණුගේ අවස්ථාවගේ යන්න යන්නේ නම් මේ වෙලාවේ මම ඉක්මනට දැනට සුසුන ඉක්මනට ඕන වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? මායාවේ ග්‍රහණයට ඉක්මන් ගන්නවා. උගතාක්මේ ධර්ම මාර්ගය තුළට එන අය එකපාරටම පුළුල්ගගේ ගියා වගේ අහන. ආයත් ඇත්තකවත් අමාරුවෙන් තමයි හොයාගන්නේ. නේද? අවලාවට සමහර අයට ඇවිල්ලා කොන්න වෙලාවට මම පැවිදි වෙනවා කියලා. පැවිදි වෙනවා කියලා ඒ පැත්තටම හිත නැඹුරු කරගෙන ගිහිල්ලා අත්තර ගියාටවත් යන්නේ නැහැ. අර තිබ්බ හිතවත් මොකක්ද? මොකද ඒ කුලිසුම ගිහිල්ලා. ඒ මොකද Tamanට අර පැවිදි වෙන්න ඕන කියන හිත ඇති වුණා පැවිදි. ඒකයි බොරුවට කියන්නේ. හැබැයි ඒක රැකගන්න දක්ෂන්නේ නැහැ. සමහර අත්දැකීම් ජීවිතේට එක්ක ස්තරයක් ප්‍රත්‍ය සමාධියක් උදා වෙනවා. භාවනා කරනකොට ප්‍රබල සමාධියක් ඇති වෙනවා. අම්මේ මම අත්දැක්කා අත්දැක්කා කියලා ආය එතන ඉඳන්ම මොකද වෙන්නේ? ඒ ගැන තියෙන ආශාවෙන් තමයි කවදාවත් එන්නේ නැහැ. ඉතින් දන්නේ නැහැ මේක කොහොමද ආයෙත් බලන්නේ කියලා. ඒකට අවශ්‍ය කරන තැනට සුදුසු විදිහට තමන්ගේ හිත මෙහෙ ගන්න තමන්ට තේරෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඉතින් විදර්ශනා අවබෝධය කොහොමද ඇති වෙන්නේ? විදර්ශනා අවබෝධයක් ඇති කරගන්න ඒ අවශ්‍ය අවශ්‍ය තැනදී ප්‍රබල ධර්මයක් තියෙනවා. ඒ සියල්ලම ඒකරාශී කරලා බුදුරජාණන් වහන්සේ ඔය කියන සියලු දේ එකතු කරලා නිපකෝ කියලා නිපකෝ කියලා සඳහන් කරනවා. ඊළඟට අක්කගබ්බ අක්කගබ්බ කියන එක නම් තේරෙන්න තියෙනවා පිටින් හැම තැනකම හොඳට තේරෙන්න දෙයක්. ඉතින් තමනුත් විමසලා බලන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. කාය ප්‍රබෞද්ධ වාක් ප්‍රබෞද්ධ මනෝ ප්‍රබෞද්ධ කියලා සඳහන් වෙනවා කාරණා තුනකින් මේක. දැන් සමහර අය ඉන්නවට ඇකලා තියනවාද දැන් ඉස්සෙල්ලම කියන්නේ නුදුන්වත්ව කියන එකත් පැමිණිසිසු නුවණැතිින්ද වැරදි විදිහට හැසිරෙනවා කියනවා. සමහර අය ඒක දැකලා තියෙනවා සමහර අය දැන් විශ්වමාන්තලාගේ ධර්මයේ නැත්නම් විනයෙහි තියෙනවා කියතියක් නාම තොටට ගියොත් වැඩි හිටි පිළිපට නෙවෙයි ආපු පිළිවෙලට මේක කරන්න ඕනේ කියලා. ඒක පිළිපැසිරිත් එහෙමයි. දැන් මොකටද හිතන්නේ බලන්න බුදුන් වහන්සේ විතරක් කරුණාවන්තද කියලා අපි කියන්නේ යම් ප්‍රේකින් වැඩි හිටි පිළිකට වැසිකිලි කැසිකිලි කරගන්න ඕන කියලා නීතියක් තිබ්බොත් කුමක් වේද නේද ඒ කියන්නේ ඉස්තපාන වෙන වැඩි හිටියට ඉඩ දෙන්න ඕනේ කියලා තිබ්බා පොඩි එක්කෙනා ලොකු ආරෝක වැටෙනවා නේද ඒක බලන්න අන්නේදී විනයෙහි පවා නීති තියෙනවා ඒ විනය ගත්තොත් කොහොමද මාර්ගයේ යන්න පවා නීති තියෙනවා මෙන්න මේ නීති දැගෙනම සමහර ඇත්තෝ ඉන්නවා ඉතාම අසංවර විදිහට හැදිරෙන. දැනගෙන කඩමින් ඒ හිත ඉඩ දෙන්නේ නැහැ සංවර වෙන්න. ඇත්තට ගියාම ඉතාම කරට හැදිරීමක් හිතනවා. ක්‍රියක්. නීතියට පටහැනිව ධර්මයට පටහැනිව ඒ අදාළ තැනට පටහැනිව ක්‍රියා කිරීමට කියනවා කාය ප්‍රගප්ප කියලා. විතර හරි පදයි. ඕනෑ කෙනෙක් පෙරලගෙන දුවනවා. නේද බලන්න ආනෙල් නගින්න ඉතින් අමාරුවෙන් පොලිමේ ඉන්නවා කට්ටිය එක් වෙලා ඉන්නාම පොලිමේ ඉඳලා නේද වැඩගත් විදිහට ඉස්සල්ලා අපි එක්ක ඉස්සලා දැන දීලා නම කියලා පිටිපස්සෙ ඉන්න කට්ටිය කියන සමහරවල් නැත්තම් දෙන්නේ තුන් දෙනෙක් නගින් දැරලා පිටිපස්සෙ ලොකු තට්ටුවක් හදලා අර පොලිම් කඩයි හිත කරන්නේ අන්න එහෙම ගති තියන අය හැමතැනකම ඉන්නවා සමහරවල් තීකන් දෙන අයගෙත් ඉන්නවා නේද ඔක්කොර කිව්වා කිය ගන්න නෑ. බුලත්තුන්ට නවත්තන්නෙම නෑ. හාමුදුරුවෝ බණ කියන අර බුලත්තුන්ට පොට්ටක් ගාලා බලනවා. නේද? ඈ ඊළඟට ස්වාමීන් වහන්සේ නවත් ඇවිල්ලා බණ කියනකොට හත්පානවා. යත්පාසිතු කොලින්ද ගන්නවා වගේ ඉඳගෙන ඉන්නවා. නේද? කිව් අහන්නෙම නෑ. බලන්නේවත් නෑ ස්වාමීන් වහන්සේ නමක් ගියා. තා කියනවා නම් අපට කියනවා වගේ උත්තරලා ඉන්නේ. ඒක කිලිමක් නෑ. ඒ වගේ ඊටාම අවිනීත හැසිරීමක් තියන අයට අවදාකත් පින්නත් නිවන් දකින්න බෑ. ඒ ගතිය තද ගතියේ හිටලා තියෙන නිසා. ඉතින් මං දන්නේ නැහැ. නේද? මේවා හදාගන්න ඕනේ. මේවා හදාගන්නේ නැතුව පැත්තකට ගිහින් ඉඳගෙන කොච්චර ඒ ගාලෝමානකා දන්තා කතෝ මක්කන්නහාරු කිව්වට වැඩක් නැහැ. ආපෝ තේජෝ වායෝ කටයුත්ත වැඩක් නැහැ. සියලුපත් වෙන දුක් වෙන රුමිවස උපත් වෙනක වැඩක් අපින් ඉඳගෙන අර වැරදි කර කරන්නේ. කාය පදගතිය. ඊළඟට නොසරු වචන පාවිච්චි කරමින් ආ ප්‍රබල්බ කියලා කියන්නේ ඒ දැනටෝ පින්නත් සමහර අය නොකිතන ඕන දේවල්මයි කියන්නේ. දැනටෝ සුදු දේවල් විතරමයි කියන්නේ. මේ හිතේ තියෙන හිතුවක්කාරකේ කියලා කියන්නේ නොකිය දේවල් කියන්න පුදුම තැනක් තියෙනවා. එහෙම කියලා සතුට වෙනවා. ඉතින් එහෙම ස්වරූපවල ඉන්නවා. ඒ ප්‍රතිකරම් මේ මාර්ගය තුළට එන්න හැදුවා. එන්න බෑ ඒකත් අහනවා මෙයාගෙන්. අපි කියන්නේ හිතුවක්කාරක කියලා කියන්නේ ඔන්න ඕකට කෙටියෙන් කියනවා. නේද? ඔය හිතුවක්කාරක කියන එක පොඩි කාලේ නම් ඔය ප්‍රබන්ධ ගතිය තියෙනවද නැද්ද? ඒක ගතිය තියෙනවා. අන්නේ ගතිය හදාගත්තේ නැත්නම් එයාට දිනුත් බෑ. කුසලයේ වර්ධනය කරගන්න බෑ. නිවන් දැක්ක බෑ කියන කියනවා. බලන්න මේ මේ ගතිය අපි හදාගන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් අප කොච්චර සාර්ථක මෙහෙයුමක්ද මේක කියලා කොච්චර සාර්ථක පුහුණුවක්ද මේ ඇති කරගන්න කියන්නේ කියලා කොච්චර අත්ජීවිතයට එකතු වෙන්නේ කාරණා ටිකක්ද මේ කාරණා ටික කියන්නේ ඒ වගේම අපේ තියෙන කාටවත් පේන්නේ නැති නොපෙනෙන නොපෙනෙනම අඩුපාඩු. අපිටම නොපෙනෙන අඩුපාඩු ගැටි ටික මේ ගැටි ගුණ ටික හදාගත්තොත් අමුතුවෙන් මෛත්‍රිය වඩන්න දෙයක් නැහැ. මිනිස්සු ප්‍රිය වෙනවා, දෙවියෝ ප්‍රිය වෙනවා කියන ප්‍රේතාංශ සූත්‍රය කරනම ඔපියලා අපාර මේ ගැටි හැදෙනකොට මෛත්‍රියට පින්නත් හිතේ කොහොමද කියලා ආවේ නැතුව ක්‍රියාවක් කරන්න හිතක බෑ ඒ ප්‍රබලව ගත කියා කවදාකවත් මෛත්‍රියක් ඇති වෙන්නේ ඇති ඒ වඩනවා ලේසි වැඩක් නෙවෙයි නමුත් අමාරු දෙයක් නිවන් කියන එක ලේසි වැඩක් නෙවෙයි කොමුණා සිද්ධ කරන්න බැරි මේ අරවාගේ මහා ගුණවන්ත වෙන්න ඕනේ බෞද්ධ දර්ශනය තුළ හික්මෙන අය මහා අනිත්‍යයට මහා ආදර්ශයක් කරගන්න ඒක ඒ පුදුම ප්‍රයෝගන කෙනෙක් බවට පත් වෙනවා. ආවදෙනෙක් ගහන්නේ හිතත් ඒක. අනේ මේ හිත මට තිබුණා නම් හිතන ගානට තමන්ගේ හිත හැදෙන්න උන අනිත් පැයට හිතෙන්න උන. උත්තර සුන්දරද? උත්තර සුවපත්ද? අනේ වලට අම්මට ඇල්ලා ඒ ගෙදර මරණය හැම වෙලේ යනවා ගෙදර රූපවාහිනියට යන අර ගෙදර ගිහලා තමයි රූප. ඉතින් නේද දකි නෝ ටික දවසයි කියලා. අන්තිමට ඒ ගෙවල් නේද? ඉතින් ටික දවස් ඒකින්ද හැම වෙලෙම අපි ප්‍රඥාවත් ඇති කරගෙන මේ සම්බන්ධයි. Taman පුළුවන් ශක්තියක් ඇති කරගන්න ඕනේ. මොකද්ද? තුල යන අවශ්‍ය විදිහට පාටවත් ඒ ඇත්තට වාසය කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ තමයි කළ යුතු දේවල් වල විදිහට එනා කළේ. ඔන්න කළ යුතු දේ අර ආස කරන එක. මොකද්ද? ඒ මොකද අපි ඒකට කැමති ඒසි එකක් නේද හොඳයි දැන් පළවෙනි අපි මෙවැනි උතුම් කම හදා ගන්නවමයි කියන අනිස්ථානයකට ඔන්න මම උතුම් කෙනෙක් ඒකට යහපත් කෙනෙක් වෙන විදිහ සුදයක් දේ පිළිබඳ පුදුම පණිවිඩයක්. රටපුද්දා සමාතරේ කිංචීන විමුක්ති පරිපෝතියෝ මේ මෙන්නේ කුංචි වචනය තුල පින්නත් මේ මහ ලොකු ධර්මයක් තියෙනවා. අපිට මහා ආශිර්වාදයක් ලැබෙන දෙයක් තියෙනවා.